කල්යාණ මිත්‍රවරුනි මේ පොයේ දවසේ හැමදෙනාම මේ නිලඹ භාවනා මධ්‍යස්ථානයේට එකතු වුණේ කිසියම් ආධ්‍යාත්මික සැනසීමක් සොයාගන්න විඳින්න සහ අත්දකින්න අප දන්නවා හොඳටම දන්නවා මේ ආධ්‍යාත්මික සැනසීම ආධ්‍යාත්මික කියන්නේ අභ්‍යන්තර ඇතුලේ තියෙන සැනසීම මේ මධ්‍යස්ථානයෙන් අපිට ලැබෙන්නේ නැති බව. මේ මධ්‍යස්ථානයෙන් අතමාරුවට ණයට එහෙම නැතිනම් කිසියම් මුදලකට සැනසෙල්ලක් ගන්න නෙමෙයි මේ ආවේ. අපේ ආධ්‍යාත්මික සැනසෙල්ලයි මේ බාහිර ගොඩනැගිලි අතර කිසිම සම්බන්ධයක් නැහැ. හැබැයි මෙබඳු කැපකිරීමක් අවශ්‍යයි. සාමාන්‍ය දවස්වල අපි බොහෝ භෞතික දේවල් එක්ක පොර කනවා රණ්ඩු වෙනවා තරඟ කරනවා අත්පත් කරගන්නවා ගනුදෙනු කරනවා මේ ජීවිතය බොහෝම භෞතිකයි. ද්‍රව්‍යාත්මකයි. සාමාන්‍ය දවස්වල එන සිතවිලිත් කනබොන දේවල් ගැන අඳින පළඳින ගමන් බිමන් ගැන රුපියල් සත ගැන සමහර විට මේ දවස්වල ඩොලර් ගැන වුණත් ඒ ගැන තමයි සිතවිලි වැඩිපුර එන්නේ ඉතින් ඒ තමයි සාමාන්‍ය ජීවිතය. සාමාන්‍ය ජීවිතය ද්‍රව්‍යාත්මකයි, භෞතිකයි. ඒ ඇතුලේ ඒ භෞතික ද්‍රව්‍ය අතර ඇතුලේ අපේ මනුස්ස ජීවිතේ හිර වෙලා තියෙන්නේ. අපි සිරකරුවන් බවට පත් වෙලා සිටින්නේ මේ අපේම භෞතික ද්‍රව්‍ය වස්තුන් අතර ඔර්ලෝසුවත් එක්ක අපි හිර වෙලා කැලෙන්ඩරෙත් එක්ක අපි හිර වෙලා වාහනේත් එක්ක පාරේ හිර වෙනවා නීති රීති එක්ක හිර වෙලා ආදායම් වියදම් එක්ක හිර වෙලා යුතුයකම් වගකීම් එක්ක මේ පීඩණය කාටත් දැනෙනවා. මේ පීඩණය ගණන් ගන්න නැතුව ඉන්න පුළුවන්. එහෙම නැතිනම් ආ මේක තමයි ජීවිතේ. එහෙම හිතලා එහෙම සිතවිල්ලක් ඇති කරගෙන රැවටිලා ඉන්න පුළුවන්. කාලයක් දිගටම නෙවෙයි. නමුත් ඒට වඩා වෙනස් දැක්මක් අපිට තිබෙන නිසායි මේ දවස වෙනස් ආකාරයකට ගත කරන්නට තීරණය කළේ. ඒ තීරණයේ ප්‍රතිඵලයක් තමයි මේ පැදුරක් උඩ, කොටයක් උඩ වාඩි වී සිටින්නේ. හරි අවිවේකී ජීවිතයක්. ඉතින් එහෙම ජීවිතයකට පොය දවසක ලොකු විවේකයක් ලැබෙනවා. ශරීරයටත් විවේකයක් ලැබෙනවා කටටත් විවේකයක් ලැබෙනවා ඒ දෙකටම වඩා හිතට මනසට විවේකයක් ලැබෙනවා දුවන්නේ දඟලන්නේ නැහැ අමාරුවෙන් හරි එක තැනක ඉන්නවා ඇවිදින්නේ හිමීට එයන්කට මහන්සියක් නැහැ සාමාන්‍ය දවසක දැනෙන කායික දෙහෙට්ටුව දැනෙන්නේ මේ ශරීරයට විවේකය අවශ්‍යයි. ඒ විවේකය නිින්දෙදි ලැබෙනවා. හැබැයි ඉතින් අපේ අවිවේකී ජීවිතයේ කාර්යබහුල ජීවිතය නිසා නිින්දත් අඩු වෙලා ඒ අඩු වුණාට කමක් නැහැ. නමුත් ඒ ලැබෙන නිදාගන්න පැය කීපේ හරි ගුණාත්මක බව හොඳටම අඩු වෙලා. ඉතින් ගුණාත්මක විවේකයක් ලැබෙන්නේ පැයගානක විවේකයක් ලැබුණට. ඊළඟට අපේ කටට විවේකයක් අවශ්‍යයි. මේ කතා නොකර සිටීමත් එක්තරා විවේකයක්. අද වගේ දවසක කතා බහ හොඳටම අඩුයි. නොකරනවම් වගේ ගණන් කරන්න පුළුවන් වචන කීයක්ද අද කතා කරන්නේ. ඒ බඳු විවේකයක් අපේ කටටත් අවශ්‍යයි. ඒ බාහිර බාහිර විවේකය ඊළඟට ඒ කතා කරන වචන කීපය හරි කතා කරන්නේ අමුතුම විශයක් ගැන මෙහිදී සාමාන්‍ය ජීවිතයේ කතා කරන විෂයයන් එකක් ගැනවත් කතා කරන්නේ දහම කෙලින්ම නොකළ යුතු කතා විදිහට මාත්‍රිකා 32ක් ඉදිරිපත් කළා තියෙනවා. මේ මාත්‍රිකා 32 ආධ්‍යාත්මික සැනසීම හොයාගෙන යන කෙනෙකු විසින් නොකළ යුතු කතා කියලා. දැන් දේශපාලනය ගැන කතාව මැති ඇමතිවරු ගැන නලු නිලියන් ගැන රණවිරුවන් ගැන හොරුන් වංචාකාරයන් ගැන දැයි විදිහට මේ ඒ මාතෘකා තියෙනවා කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ මාතෘකා අත්හැරියොත් අපිට කතා කරන්න දෙයක් නැති වෙයි. දෙපමණටම මේ නොකල යුතු කතාවලට වර්තමාන මිනිස්සයා කවදාකටවත් වඩා ඇලිලා ගැලිලා අවදි වෙන්නෙත් ඒ මාත්‍රිකා එක්ක. හැම ආකාරයකින්ම ඔළුවට ඇතුල් කරගන්නෙත් ඔය මාත්‍රිකා තමයි. මොහතකට මොහතකට හිතා බලන්න මේ manussත්වය කියන්නේ රං බඳුනක් රං බඳුනක් manussත්වය කියන්නේ රත්තරන් වලටත් වැටිය වඩා වටිනා බඳුනක් මිනිස් ජීවිතය කියන්නේ රත්තරන් එච්චර වටින්නේ නැහැ manussත්වයේ තරම් මක් නිසාද රත්තරන් වලට මනුෂ්‍යත්වය හුවමාරු කරගන්න බෑ. රත්තරන් දීලා මනුෂ්‍යත්වය ගන්න බෑ. <clears throat> එතකොට මේ රන් බඳුනට අපි මොනවද දාගන්නේ? ඇයි අපි කසල බඳුනක් බවට පත් වෙන්නේ? කසල භාජනයක් බවට. ඇහුම්කන් දීම සහ කතා බහ නිසා මේ දෙකම නිසා ඇහුම්කන් දීමයි කියවීමයි කතාවයි මේ ඔක්කොම එකයි මේ සියල්ල එන්නේ වචනයට අනිත් අයගේ කුණු අතුල්ලලා අතුල්ලලා කුණු ගුලියක් හදලා අපේ අපිට විකුණනවා. අපි සල්ලි දීලා ගන්නවා. අපි මහන්සියෙන් හම්බ කරන නිදි මරාගෙන නොකා නොබී වෙහෙසිලා උපේන මුදල් වියදම් කරලා අපි මිලේට ගන්නෙ මොනවද? කවුරු හරි කාගේ හරි කුණු අතුල්ලලා අඹරලා දෙන කුණු ගුලියක් අපි සල්ලි දීලා ගන්නවා අරගෙන අපි ඒක ගිලිනවා සමහරට උදේ නැගිට ගමන් ගිලිනවා ඉතින් මේවා දිරවන්නේ කාටවත් කාගේවත් කුණු දිරවන්නේ කීයක් දීලා ගත්තත් මේක අජීර්ණයි. ඉතින් ඒක ඉවසන්න බෑ. එතකොට කරන්නේ අජීර්ණයක් වුණා වමන යනවා. ඉතින් අපි මේ අපි උදේ පාන්දර ගිලපු ඒ කුණු ගුලිය තව කෙනෙක් ඉස්සරහා වමාරනවා. කියනවා. ඉතින් එයාට අපි අනුභව කරන්න දෙන්නේ අපි අර ගිලපු කුණු ගුලිය අපිටත් දිරවන්නේ නැතුව අපි දාන වමනේ. තේයක් මෝඩ නම් එයත් ඒක ගිලිනවා මේ වමනේ එයාට දිරවන්නේත් නැහැ එයත් ඊළඟට හම්බෙන කෙනා ඉස්සරහා ඒක වමනේ කරනවා දැන් මේ තමයි අපේ වචනය අපේ කට අපේ ඇහුම්කන් දීම අපේ කියවීම මේ කොටසක් හම්බ කරනවා තව කෙනෙක්ගේ කුණුව අතුල්ලලා අපි වියදම් කරලා අජීරණ හදාගන්නවා ආධ්‍යාත්මික අජීරණ අපිට නිින්ද යන්නේ අපේ සාමේ නැහැ සමගිය නැහැ නිවනකුත් නැහැ ඒ නිසා නිවනක් නිවීමක් බලාපොරොත්තු වෙන කෙනෙකු නොකල යුතු කතාබහ ගැන දැනුවත් වෙන්න මොනවටද ඇහුම්කන් දෙන්න ඕනේ? මොනවද කියවන්න ඕනේ? මොනවා ගැනද කතා කරන්න ඕනේ? ඉස්සර නාන්න ගියාම අනිත්‍යයේ පිටවල් අතුල්ලනවා. ඒ අතුල්ලන්නේ පිරිසිදු කිරීමේ චේතනාවෙන්. ඒ චේතනාව හරීම පවිත්‍රායි. හැබැයි අද ඒ අතුල්ලන්නේ පිරිසිදු කරන්න නෙමෙයි වඩාත් අපිරිසිදු කරන්න. දර අපිත් අපිරිසිදු වෙලා අනිත් අයවත් අපිරිසිදු කිරීම බරපතල පාපයක්. ඇයි අපිට දවස පටන් ගන්න බැරි ධම්මපදේ ගාතාවක් කියවලා මංගල සූත්‍රයේ කාරණයක් දෙකක් මෙත්ත සූත්‍රයේ ගුණයක් දෙකක් ඒක කම්මැලි නිදිමත එනවා ඈනුම් යනවා හැබැයි ඕපදූප කුණු කන්දල් හරීම රසවත් හරි උත්තේජනයක් එනවා අනුන් විවේචනය කිරීම උත්තේජනයක් ලැබෙන දෙයක්. දැන් ඔය ඕපදූප වලින් කරන්නේ අනුන්ව විවේචනයනේ. ඒතරේ අනුන්ව විවේචනය කිරීම මානසික උත්තේජනයක්. අපි අවංකවම බණපදයක් දෙකක් කියවනකොට අහනකොට එතන සිදු වෙන්නේ අපිවම විවේචනය කර ගැනීමක්. තමන්ව විවේචනය කර ගැනීමක්. දැන් බණකදී කරන්නේ එයයි. එතන නැති කෙනෙක් විවේචනය කිරීම නෙමෙයි. මේ මගේ හැටි නේද? මම මෙහෙමනේ. ඒ සිතිවිල්ල එන්නේ නැත්තම් බණක් අහනකොට නැතිනම් බණ පොතක් කියවන විට එතන මොකක් හරි වැරදක් තිබෙනවා. අපිට අපේ හැටි පෙන්නන කැඩපතකට තමා දහම කියන්නේ. එම නිසා එක්තරා විදිහක තමන්ව විවේචනය වීමක් සිදු වෙන්නට ඕනේ. ඒකට කවුරුවත් කැමති නෑ. මේ කවුරුවත් කියලා කියන්නේ කාටද? මමත්වයට. කිසිම මමත්වයක් කැමති නැහැ තමන්ව විවේචනයකට ලක් වෙන්න. අඩුපාඩුවක් ගැන කතා කරන්න තමන්ගේ වරදක් ඉඩසක් කැලලක් පළුද්දක් අහන්න කිසිම මමත්වයක් කැමති නැහැ. මක් නිසාද මමත්වේ හිතාගෙන ඉන්නේ එයා පරිපූර්ණයි කියලා. Taman hari කියලා තමයි හැම මමත්වයක්ම හිතන් ඉන්නේ. Taman හිතන දේ හරි. මේ මමත්වයක් කිසියම් තැනක තිබෙනවද? එතන අනිවාර්යයෙන්ම මේ නිගමනයේ සහ සිටිවිල්ල තිබෙනවා. මම හරි. යම් පමණකට මමත්වයේ තිබෙනවද එපමණටම තමන් හරි කියන සිටිවිල්ල ශක්තිමත්ව තිබෙනවා. ඉතින් යම් පමණකට එබඳු ශක්තිමත් මමත්වයක් තිබෙනවද එපමණටම පුද්ගලයා දුර්වලයි. මමත්වයට බෑ ඔබව සහ මමව ශක්තිමත් කරන්න. මමත්වය හැම විටම කරන්නේ පුද්ගලයාව දුර්වල කරනවා. මේ දෙක දෙකක්. මමත්වය කියන්නේ එකකට, පුද්ගලයා කියන්නේ තව එකකට. මමත්වයක් නැති පුද්ගලත්වයක් තියෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මේ දෙන්න එකට ඉන්න ඕනේ නැහැ. යම් පමණකට මමත්වය ප්‍රබලද ඒ පමණට ඒ පුද්ගලයා දුර්වලයි. හැබැයි ඉතින් පේන්නේ හරි ශක්තිමත් කෙනෙක් වගේ. මොකද පොඩ්ඩ එහා මෙහා වෙන්න බෑඟට කඩම් පනිනවා, ගහනවා, බනිනවා, කෑ ගහනවා, පොළවේ ගහනවා. සටන් කරනවා උද්ඝෝෂණ කරනවා විරුද්ධ වෙනවා තර්ජන කරනවා වර්ජන කරනවා ඉතින් පේන්නේ හරි ශක්තිමත් වගේ නමුත් හරි දුර්වල පුද්ගලයෙක් ඉන්නේ එයාට කිසි දෙයක් දරා ගන්න බෑ මමත්වයේ වැඩි වෙන්න වැඩි වෙන්න දරා ගැනීම අඩු වෙනවා ඒ නිසා අඩුපාඩුවක් කවුරු හරි කියනකොට ඇත්තටම තියෙන අඩුපාඩුවක් හෝ නැති අඩුපාඩුවක් ඒක වෙනසක් නෑ. කවුරු හරි විවේචනයක් කරනකොට මමත්වයට ඒක දරා ගන්න බෑ. එයාට ඉවසන්න බෑ. ඉතින් එයා වාද කරන්න පටන් ගන්නවා. මමත්වයේ වැඩි කෙනෙක්ගේ අඩුපාඩුවක් පෙන්වලා දෙන්න බෑ. පිම්බිලා ඉන්නේ. හොඳටම පිම්බිලා. ඉතින් අඩුපාඩුවක් පෙන්වලා දෙන්න යනකොට පුපුරනවා. මමත්වේ කැමති නෑ තමන්ව විවේචනය කරගන්න. එක්කෝ ඒ නිසා මමත්වය උපක්‍රම දෙකක් භාවිතා කරනවා විවේචන වලින් බේරෙන්න. එක උපක්‍රමයක් තමයි වාද කරන එක. වාදයක් පටන් ගන්නවා. වාදයක් පටන් ගත්තාම අර මූලික කාරණේ යට යනවනේ. දෙවෙනි උපක්‍රමය තමයි නිදාගන්න එක. නිදිමත එනවා, ඈනුම් යනවා. කම්මැලි කම එනවා. ඉතින් අර ධම්මපදයක්, බණ පොතක්, සූත්‍රයක් මේ කියවන්න යනකොට හරි කම්මැලි. නෑ, පේන්නේ නෑ වගේ, ඔළුවට යන්නේ නෑ වගේ. මමත් ඒ කැමති නෑ ඒව බාර ගන්න. මොකද එතන තමන්ව විවේචනයක් කෙරෙන නිසා හැම වනපදයකින්ම කරන්නේ තමන්ව විවේචනය කිරීමක් තමන්ව විශ්ලේෂණය කිරීමක් ද ඒවට මමත්වයේ කැමති හැබැයි මමත්වයේ කැමති කතන්දර අහන්න. ද ධම්මපදය අහන්න නෙමෙයි ධම්මපදේ අට කතාව අහන්න. මොකද මේ කතාව කියන්නේ වෙන කෙනෙක්ගේ වැරැද්දක්. ඒ කොහේ හරි දවසක හිටිය කෙනෙක්ගේ වැරැද්දක් තමයි මේ කතාවේ තියෙන්නේ. ඒ වැරැද්ද මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කළා. ඉතින් ඒක අහන්න කැමැති. මොකද ඒක රසවත්. මමත්වයේ තේ එතනදී ලකුණු වැටෙනවා. එයා ලකුණු දාගන්නවා. අරයා වැරදි. කවුරු හරි. එයා වැරදි. ඒ මමත්වය Tamanට ලකුණු දාගන්නේ මේ මෝඩ ක්‍රමයට. අනිත් අයගේ ලකුණු කපලා. මමත්වයේ හිතනවා තව කෙනෙක්ගේ වැරැද්දක් කතා කරනකොට තමන් නිවැරදි වෙනවා කියලා. තමන් හොඳ කෙනෙක් වෙනවා. තමන් ඉහළට එනවා අනිත් කෙනෙක් පල්ලහැට දානකොට. මමත්වයේ ඉහළට යන්න දන්නා පහසුම ක්‍රමේ තමා මේ අනිත්‍යයව හෙලා දැකීම. අනිත්‍යයව පහළට දැමීම, අනිත්‍යයව විවේචනය කිරීම. අනිත්‍යයේ අඩුපාඩුකම් ඉස්මතු කිරීම. පුද්ගලයව උසස් වෙන්නේ නැහැ. ඒ මමත්වයේ ඉහළ ගියාට මමත්වයේ පිඹුණාට කිසිම පුද්ගලයෙකු ඉහළට යන්නේ උසස් වෙන්නේ දියුණු වෙන්නේ නැහැ අනිත්‍යව විවේචනය කළා කියලා. මොහොතකට හිතන්න මේ මුළු ලෝකෙම වැරදි කිය. ඒ වුණත් ලෝකෙම වැරදි වුණු නිසා Taman නිවැරදි වෙන්නේ නැහැ. Taman නිවැරදි දේ කියනවා නම් කරනවා නම් සහ සිතනවා නම් මිස මමත්වයේ ඒ සඳහා මහන්සි වෙන්න කැමති නෑ. ඒක වෙනම වැඩපිළිවෙලක්නේ. Taman නිවැරදි වීම. Taman නිවැරදි වෙන්න නිවැරදි දේ කුමක්ද කියලා මුලින් දැනගන්න ඕනේ. දැනගන්න නම් කාගෙන් හරි අහන්න වෙනවා. එතකොට නිහතමානී වෙන්න ඕනේ, අහුම්කම් දෙන්න, අවධානය යොමු කරන්න ඕනේ. ඊළඟට මෙනෙහි කරලා බලන්න ඕනේ. මම මෙහෙමද? මෙහෙම නැත්තේ ඇයි? ඊළඟට එහෙම ඉඳ උත්සාහ කරන්න ඕනේ. ඒක ලොකු වැඩපිළිවෙලක්. නිවැරදි වීම කියන්නේ ක්‍රමානුකූල වැඩපිළිවෙලක්. මේ මමත්වය එහෙම ක්‍රමානුකූල මාර්ගයක යන්න කැමති නෑ. එයා කෙටි මං හොයන්නේ. කෙටි පාරවල්. බොහොම කෙටි පාරවල්. හදිස්සි මමත්වයට. මොකද මමත්වයට දිගු පැවැත්මක් නැහැ. එයාට දිගු පැවැත්මක් නැහැ. ඒ මොහොතේ මොහොතේ මොහොතේ තියෙන පැවැත්මක් පමණයි මමත්වයට තිබෙන්නේ. මමත්වයේ හරියට නිකන් පෙන බුබුලක් වගේ සබම් බෝලයක් වගේ එහෙම తాවකාලික පැවැත්මක් තිබෙන දෙයක්. ඉතින් ඒ නිසා එයාට එහෙම දිගුකාලීන වැඩපිළිවෙලක් දීර්ඝ මාර්ගයකට අවතීර්ණය වීමක් ගැන හිතන්නවත් බෑ. තව කෙනෙක්ගේ කුණු නිසා අපි පිරිසිදු වෙන්නේ අපි පිරිසිදු වෙන්න අවශ්‍ය දේ අපි කරගත්තොත් මිස තව කෙනෙක්ගේ අපිරිසිදුතාවය අපේ පිරිසිදුතාවයට හේතු වෙන්නේ නැහැ. ඒක මහා මෝඩ කල්පනාවක්. ඉතින් ඒ නිසා තමා දහම කියන්නේ ඕපාදූප කතාව අත්හරින්න. අදට පමණක් නෙවෙයි මේක හැමදෑම අත්හරින්න. නිවන අවශ්‍ය නම් නිවෙන්න ඕන නම් විමුක්තියක් ඕන නම් මේ සංසාර ජරමරින් ගොඩ එන්න ඕන නම් මේවා අත්හැරලා දාන්න. ඔබේ වටිනා මිනිස් ජීවිතය මේ ස්වර්ණමය වහජනය කසල බඳුනක් කරගන්න එපා. මනුෂ්‍යත්වය තමා ශ්‍රේෂ්ඨතම දේ. ඒ බුදුදහම බොහෝම අවධාරණය කරන කාරණයක්. බුදුදහම පමණක් නෙවෙයි මොන ආගමත් කියන කාරණයක්. ආගම් අතර වෙනස්කම් තිබෙනවා පරස්පර විරෝධී ඉගැන්වීම් ඇති. නමුත් සියලුම ආගම් එකඟ වෙන තැනක් තමයි මේ. මේ ලෝකේ විශිෂ්ටතම නිර්මාණය මිනිසයා. මේ ලෝකෙට අපිට පේන්නේ නැති ලෝක ගැන අපිට කතා කරන්න බෑනේ. අපිට පේන ලෝකෙ මේ පේන නිර්මාණ අතර අති විශිෂ්ටතම නිර්මාණය තමයි මිනිසා. ඊළඟට මේ ආගම් ඔක්කොම ප්‍රතික්ෂේප කරන විද්‍යාව පවා පිළිගන්නවා මේ මතය. පරිණාමවාදයේ ශ්‍රේෂ්ඨතම නිර්මාණය තමා මිනිස්සය. ඉතින් ආගම් සහ විද්‍යාව මේගොල්ලෝ එකඟ වෙන්නේ නැහැ. බොහොම කලාතුරකින් එකඟ වෙන්නේ මේ කලාතුරකින්ම එකඟ වෙන තැන. බුදුදහමත් හැම ආගමක්මත් හැම විද්‍යාවක්ම අවධාරණයෙන් කියන දේ තමා ඔබ තමා විශිෂ්ටතම නිර්මාණය. ඔබ තමා ශ්‍රේෂ්ඨතම නිර්මාණය. ඒ බව අපට දැනෙනවද? ඒගොල්ලෝ එහෙම කියනවා. බුදුරජාණන් වහන්සේ සේ දේශනා කළ අනිත් ශාස්ත්‍රුන් වහන්සේලා එහෙම කිව්වා. විද්‍යාව ඔප්පු කරනවා. හැබැයි අපිට ඒක දැනෙනවද? පෞද්ගලිකව මේ ප්‍රශ්නේ අහලා බලන්න. ඔබට දැනෙනවද? ඔබ තමා මේ ලෝකේ විශිෂ්ටතම නිර්මාණය අති ශ්‍රේෂ්ඨ නිර්මාණය එහෙම දැනෙනවා නම් එහෙම එක මොහොතකට හරි ජීවිතේ එක දවසකට හරි ඔබේ සැබෑ වටිනාකම ඔබට දැනিলা තියෙනවා නම් ඔබ කවදාවත් කසල බඳුනක් බවට පත් වෙන්නේ නැහැ. ඔබ ඉඩ දෙන්නේ නැහැ ඔබේ ජීවිතය කසල බඳුනක් බවට පත් කරගන්න. ඒ වටිනාකම නොදන්න නිසා අපි අතනිනුයි මෙතනිනුයි කුණුව එකතු කර කර යනවා. අවදි වුණු මොහොතේ සිට නිින්දට යනතුරු හැම තැනින්ම කියවන දෙයින් අහන දෙයින් ඇහුම්කන් දෙන දෙයින් සාකච්ඡා මේ හැම තැනකින් ඉතින් අපි අන්තිමට නිදාගන්න යන්නේ කුණු ගොඩක් එක්ක ඒ නිසා අඩුම ගානේ අඩුම ගානේ මේක නෙමෙයි ඇත්තටම වෙන්න ඕන නමුත් අඩුම ගානේ ලස්සන හීනයක් දකින්න තියෙන අවස්ථාවක් අපිට අහිමි ලස්සන වුණත් තව ලස්සන වුණත් හීන හීනමයි. නමුත් ලස්සන හීනයක්වත් බලන්න තියෙන අවස්ථාව මිනිස්සයා හිමි කරගෙන. දහම අපට කියනවා ඔබේ සැබෑ වටිනාකම හඳුනා ගන්න කියලා. අපිට ඇයි ඒ තේරෙන්නේ නැත්තේ? ඇයි අපිට හිතෙන්නේ මට වැඩිය Tamanට වඩා ඇඳුමක් වටිනවා කියලා? එහෙම හිතුණු වාර කීයක් ඇද්ද? ඇඳුමක් නිකන් රෙදි කෑල්ලක් ওই බොත්තම් දෙක තුනක් නූල් ටිකක් Tamanට වැඩිය වටිනවා. මේ ඇඳුම ඇඳේ නැත්තම් මගේ කිසි වටිනාකමක් නැහැ. දෙහෙම හිතිලා නැද්ද? ඒ මෝඩ සිතිවිල්ල නිසා කී දෙනෙක් පෝසත් කරලා තියෙනවද? කී වාරයක් Taman දුප්පත් වෙලා තියෙනවද? ණය වෙලා තියෙනවද? හැබැයි වටිනා කෙනෙක් බවට පත් වුණාද? ඒක තමයි අහන්න තියෙන්නේ. එහෙම කවුරු පොසත් වුණත් කමක් නැහැ. Taman දුප්පත් වුණත් කමක් නැහැ. හැබැයි වටිනා කෙනෙක් බවට පත් වුණාද? ඇඳුම ඔබව වටිනා කෙනෙක් බවට පත් කළාද? ඇඳුමකට පුළුවන් බොහොම වටිනා කෙනෙක් බවට පත් කරන්න කාවද පඹේක්ව මොකද මේ පඹේකට කිසිම වටිනාකමක් නැහැ. Tamange වටිනාකමක් නැහැ. පිදුරු ටිකක් ඔය කැඩිච්ච මුට්ටියක් දැන් මේ වගේ මොකද්ද තියෙන වටිනාකම? ලී කෝටුවක්. හැබැයි දැන් මේවට වටිනාකමක් දෙනවා ඇඳුම. ඒ අන්දන ඇඳුම. එතකොට අභ්‍යන්තර වශයෙන් වටිනාකමක් නැති දෙයකට ඇඳුමකට පුළුවන් ඔරලෝසුවකට පුළුවන් දුරකථනයකට පුළුවන් වාහනයකට ගෙදරකට වටිනාකමක් දෙන්නේ අභ්‍යන්තරයේ වටිනා කෙනෙක් නැත්තම් ඒ ගේ ඇතුලේ වටිනා කෙනෙක් නැත්තම් ඉතින් අර වටිනා කියන දොරවල් ජනෙල් ඒ හැම දෙයකටම පුළුවන් වටිනාකමක් දෙන්න. ඔබට දැනিলা තියෙනවද එකම එක දවසකට හරියි ඔය ලක්ෂ ගාණක් කෝටි ගාණක් වියදම් කරලා හදපු ගෙට වැඩිය ඔබ වටිනවා. තමන් වටිනවා. තමන් කියා කියන්නේ මනුෂ්‍යත්වයේ වටිනවා. පණ නෙවෙයි. දැන් පණ වටිනවා අපේ කවුරු හරි ඇවිල්ලා මේ ගේ ලියලා දෙන්න කිව්වොත් අපි ලියලා දෙන්නේ නැහැ. හැබැයි පිස්තෝලයක් අල්ලලා මරනවා කියලා බෙල්ල මිරිකලා නාය මිරිකලා එහෙම කිව්වොත් ලියලා දෙනවා. මොකද පණ වටින හින්දා එක්කොටම වැඩියි. පණ ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මනුෂ්‍යත්වය ගැන. තමන්ගේ මනුෂ්‍යත්වය ඒ ගෙට වැඩිය වටිනවා. ඒ ගේ ඇතුලේ. ගේ ඇතුලේ ඊට වැඩිය වටිනා මනුෂ්‍යත්වයක් තියෙනවා. හැබැයි වටිනා මනුෂ්‍යත්වය හඳුනාගත්තේ නැත්නම් එතන අපායක්. ගේ කෝටි ගාණක් වටිනවා වෙන්න පුළුවන්. කෝටි ගාණකට විකුණන්නත් පුළුවන්. සියලුම සුඛෝපභෝගී පහසුකම් ඒ ගේ ඇතුලේ ඇති. හැබැයි ඒ සියලුම සුඛෝපභෝගී පහසුකම් සහිත ඒ කෝටි ගාණක් වටින મંદિરය ඇතුලේ අපායක් තමයි අත්දකින්නේ මනුෂ්‍යත්වය හඳුනා නොගත් කෙනා. එයාර සියල්ල මැද්දේ ඉන්නේ අපායක. දුක් විඳින අපායක, වේදනා විඳින අපායක, පිච්චෙන අපායක. ඒතර තමනුත් පිච්චෙමින් අනිත් අයවත් පුච්චනවා. ඒ තමා මනුෂ්‍යත්වයේ වටහා නොගත් ජීවිතයක ස්වභාවය. තමන් අපායක් නිර්මාණය කරගෙන ඒ අපායේ තමන් දුක් විඳින ගමන් තමන් යම පල්ලෙක් වෙලා අනිත් අයටත් අපායක් හදලා දුක දෙනවා. මේ මහා අපරාධයක් මහා අපරාධයක් කවුරුවත් යමපල්ලන් නෙවෙයි මිනිස්යන් මේ මිනිස්යා කියන කෙනා ඇහැට පේන්නේ ඇහැට පේන්නේ ඇහැට පේනවා මනුස්ස ශරීරයක්. කිසියම් විදියකට ඇස් දෙකක්, කන් දෙකක්, නහයක්, කටක්, කොණ්ඩයක්, බෙල්ලක්, අත් දෙකක්, කකුල් දෙකක් තිබ්බහම ඔන්න අපි කියනවා මිනිස්සෙක්. දැන් ওই ටිකම වෙනත් ආකාරයකට හැදුවොත් අපි කියනවා හරකෙක්, මී හරකෙක්, කුරුල්ලෙක් එහෙම කියනවා. ඉතින් ඒ විදිහට නෙමෙයි. ඒතකොට ඇහැට පේන්නේ මේ භෞතික භෞතික ශරීරයක්. මේ භෞතික ශරීරයට නෙමේ මනුෂ්‍යත්වය කියන්නේ. මේ භෞතික ශරීරය ඇතුලේ තිබෙන මනුෂ්‍යත්වය. ඒක මතු කරලා ගන්න ඕනේ දෙයක්. ඉබේට මතු වෙන්නේ අප විසින් මතු කරගත යුතු නිධානයකට තමා මනුෂ්‍යත්වය කියන්නේ. බොහෝ සත්ම කෙනෙක් බවට පත් වෙන්න පුළුවන් මිනිස්යාට විතරයි මේ ලෝකේ. පොහොසත් කෙනෙක් වෙන්න පුළුවන්. වෙන කිසිම ජීවියෙකුට පොහොසත් වෙන්න බෑ. පොහොසත් වෙනවා වෙනුවට මිනිස්යා ධනවත් වෙන්න උත්සාහ කරනවා. මේ දෙක පටලවාගෙන ඕනෑම සතෙකුට ධනවත් වෙන්න පුළුවන්. Tamanට අවශ්‍ය කියන දේවල් ඕනෑ පාකන් ටික හදාගත්තාම ඕනෑම සතෙකුට ධනවත් වෙන්න පුළුවන්. මේ මිනිස්යාත් ධනවත් වීමේ සිහිනය හඹාගෙන යනවා පොහසත් වීම පැත්තකට දාලා. ඉතින් ඒ නිසා ඔබ අප කාටත් මුණ ගැහෙනවා. බොහෝම ධනවත් අය මිල මුදලින් ධනවත් යාන වාහන වලින් ධනවත් ගෙවල් දොරවල් වලින් වතු පිටි වලින් ධනවත් අය මුණ ගැහෙනවා හැබැයි මේ අය දුක් විඳිනවා Tamanට තියෙන දේ සහ නැති දේ අනුන්ට තියෙන දේ Tamanට ගන්න බැරි වුණු දේ මේ සියල්ල ගැන හිතමින් මේ ධනවතුන් දුක් විඳිනවා. දුක් විඳින්නේ නැති ධනවතෙකු ඔබට මුණ ගැහිලා තියෙනවද? ධනවත් අය මුණ ගැහිලා ඇති ඕනෑ පදමට. ධනවත් වීම එතරම් අපහසුයක් නෑ. හොඳින් හෝ නරකින් හෝ ධනවත් වෙන්න පුළුවන්. හැබැයි දුක් විඳින්නේ නැති කෙනෙක් වෙන එක ලේසි නෑ. දුක සල්ලි වලට ගන්න පුළුවන්. දුක කියන එක අපි හැමදේම සල්ලි වලට ගන්නවා. දුක කියලා ඉල්ලන්නේ වෙන නමකින් අපි ඉල්ලනවා වෙන වෙන නම් වලින්. හැබැයි අවසානයේ අපි අරගෙන තියෙන්නේ සා ඉතිරි වෙලා තියෙන්නේ දුක. මොන දේ ගත්තත්. දුක සහ වෙහෙස. ඉතින් විඩාවටපත් උණු දුක්පත් ධනවතුන් රාශියක් මේ සමාජ ක්‍රමයේ තුල බිහි වෙමින් යනවා ඒ සිහිනය තමා හැම දිනාටම පෙන්වන්නේ සහ දකින්ට සලස්වන්නේ දුක් විඳින කෙනාට කියන්නේ දුක්පත් කෙනෙක්. එතකොට දුක්පත් කෙනෙක් කොහොමද පොහොසතෙක් වෙන්නේ? පොහොසත් මිනිස්සෙකු වෙන්න. එය ඉලක්කය කරගන්න. පොහොසත් මිනිස්සෙක්. ධනෙන් පමණක් නොවේ. ධනයක් අවශ්‍යයි නිසානේ අනන සුඛය ගැන ධහම කතා කරන්නේ ණය නොවි ජීවත් වීම. තමන්ගේ වියහිය ධම්මලට ඇති ප්‍රමාණයට උපයන්න. හැබැයි දුක් විඳින්නේ නැති මිනිස්සෙක් වෙන්න. පොහසත් මිනිස්සෙක්. සතුටින් ඉන්න කෙනෙක් බවට පත් වෙන්න. සැනසෙල්ලේ ඉන්න කෙනෙක් වෙන්න. එහෙම කෙනෙක්ගෙන් අනිත් කෙනෙකුට සැනසෙල්ලක් කාන්දු වෙන්න පුළුවන්. පැහැදිලිව තේරුම් ගනිමු කල්යාණ මිත්‍රවරුනි, මනුස්ස ජීවිතේ තරම් වටිනා තවත් දෙයක් නැහැ. මේ හැම දෙයකටම වටිනාකම දෙන්නේ මිනිස්යන්. මිනිස්යත් මිනිස්යා කියන කෙනා මේ මහ පොළවේ නැති වෙලා ගියොත් බොහෝ දේවල් වලට වටිනාකමක් නැති වෙනවා. රත්තරන් වලට, රිදී වලට, දියමන්ති වලට, මුතු මැණික් වලට, යාන වාහන වලට, ගෙවල් දොරවල් මේ කිසි දෙයකට වටිනාකමක් නැහැ. ඔරලෝසු වලට, දුරකථන වලට, රූපවාහිනී පරිගණක මේ එකකවත් වටිනාකමක් නැහැ. මිනිස්සයා නැති වුණොත්. හැබැයි අපි හිතන්නේ ඒ දේවල් නිසායි අපි වටින්නේ. ඒවා එකක්වත් නැත්නම් අපේ කිසි වටිනාකමක් නැහැ. ඒ තමා දුක්පත් මනස හිතන විදිහ. දුක්පත් මනස හැම විටම සිතන්නේ Taman dilindek කියා. Taman dilindek. නොවටිනා කෙනෙක්. වටිනාකම් තියෙන්නේ වෙළඳපොලේ මාකට් එකේ කඩවල සාප්පුවල ඒ කඩවල සාප්පුවල වෙළඳපොලේ තියෙන දේවල් වලින් කොටසක් ගෙනල්ලා තමන්ගේ ගෙදර කාමරේ තියාගන්න පුළුවන් නම් ඇඟේ පටලවා ගන්න පුළුවන් නම් අන්න තමන් වටිනා කෙනෙක් බවට පත් වෙනවා කියලා. ඒ දිලිඳු හිතක චින්තනය. දිලිඳු හිතක සිටිවිල්ල. එක බොළඳ සිටිවිල්ලක් ජීවිතයට අවශ්‍ය මොනවද? කොපමණ දැනුමක් අවශ්‍යද? තීරණයකට එන්න කොපමණ දැනුමක් අවශ්‍යද? කොපමණ දුරට ඉගෙන ගන්න ඕනේද? අධ්‍යාපනයේ ඉගෙනීම යාව ජීවයි කියලා යක්. කියන්නේ මැරෙනකල් ඉගෙන ගන්න දේවල් තියෙනවා ඒක ඇත්ත. හැබැයි කියෙවෙන්නේ මැරෙනකල් විභාග කරන්න ඕනි කියලා. මේ දෙක දෙක. එතන අපි තීරණයකට එන්න ඕනේ කොපමණ දුරට ඉගෙන ගන්නවද? ඒ තීරණයට එන්න. ඇවිත් එතෙක් ඉගෙන ගන්න. ඒක හොඳ අවධානයෙන් කැප කරලා ඒ අධ්‍යාපනයේ Taman ගත්ත ඉලක්කය සම්පූර්ණ කරගන්න. හැබැයි ජීවිතේ තියෙන්නේ අවුරුද්දෙන් අවුරුද්ද විභාග කර කර ඉන්න නෙවෙයි. උපාධිය. එහෙම නැත්නම් තව පස්චාත් උපාධියක්. එහෙම Taman ඉලක්කයක් තියෙනවා නම් ඉලක්කයට යන්න. ගිහිල්ලා එතනින් නවත්තන්න. මොකද ඒ වගේ ඇත්තටම ජීවිතේට වටිනාකමක් ලැබෙන්නේ නැහැ. මනුෂ්‍යත්වයට වටිනාකමක් ලැබෙන්නේ නැහැ. කොපමණ හම්බ කරනවද? ගෙවල් කීයක්? කාර් කීයක්? ඇඳුම් කීයක්? දැන් මේවා ගැන තීරණයකට එන්න. ඒ තමයි ප්‍රඥාව. ඒ තමයි ඥානය. නුවණැත්තෙක්ගේ ලක්ෂණය. කොපමණද අවශ්‍ය? ඒ අවශ්‍යතාවයේ තීරණය කළා ඒ ඉලක්කය සම්පූර්ණ කරගන්න. සම්පූර්ණ කරගෙන අත්හරින්න. ඉන් එහාට ආ යන්න එපා. මොකද මේ මනුස්සත්වයේ තියෙන්නේ ඒව පස්සේ යන්න නෙවෙයි. බොහොම කෙටි කාලයක් තියෙන දෙයක් මනුස්සත්වය. බොහොම කෙටි කාලයයි. ඒතරේ කෙටි කාලයෙන් භාගයකට වඩා අපි කැප කළොත් එහෙම ওই බාහිර වටිනාකම් වලට අපිට අපිව නැති වෙලා යනවා. අපිට අපේ මනුෂ්‍යත්වය නැති වෙනවා. Tamanට Taman නැති වෙලා යනවා. ඊට කලින් Tamanට අනුන් නැති වෙනවා. ඒවා පස්සෙම යන ජීවිත අරගෙන බලන්න. එහෙම බාහිර වටිනාකම් පසුපස දුවන දෙමව්පියන්ට දරුවෝ නැති වෙනවා දරුවන්ට දෙමව්පියෝ නැති වෙනවා බිරිඳට ස්වාමියා ස්වාමියාට බිරිඳ යාළුවන්ට යාළුවෝ නැති වෙනවා එහෙලියන්ට එහෙලියෝ මුලින්ම නැති වෙනවා හැබැයි අරව පිරෙනවා ඒ දේවල් වට වෙනවා අර ළඟින් හිටියයි නැති වෙලා යනවා ඒත් කමක් නැහැ කියලා ඉන්නවා හැබැයි අවසානයේ බලනකොට Tamanට තමනුත් නැහැ. ඒ නිසා බොහෝ විට අසන්ත ලැබෙන දෙයක් මේ කාරණේ වැඩිපුර අහන්ට ලැබෙන්නේ ධනවත් අයගෙන් දිලින්දන්ගෙන් අහන්ට ලැබෙන්නේ බොහොම කලාතුරකින්. ධනවත් අයගෙන්, උගත් අයගෙන්, බලයක් තියන අයගෙන් තමා වැඩිපුර අහන්ට ලැබෙන්නේ ජීවිතේ හිස් කියන එක. ජීවිතේ හිස් කිසි තේරුමක් නැහැ, අර්ථයක් නැහැ. නිකම්ම නිකන් හිස් සබම් බෝලයක් බදාගත්තා වගේ. ලස්සනට කැරකෙනවා. ඉර පායලා තියෙන වෙලාවක නම් ඒ තුලින් සූර්යාලෝකය ගමන් කරලා කැරකෙන දේ දුන්නක් පෙන්නනවා ආකර්ෂණීයයි වියදම් කළා පදා ගන්නවා බදාගෙන බලනකොට ඇස්සරලා ඒ බදාගත්ත සබම් බෝලේ නෑ හිස් දේ දුන්නත් නෑ ඉතින් ආයෙත් තැනක තවත් තැනක තවත් සබම් බෝලයක් කරකැවෙනවා ඒ තුලින් තවත් ලස්සන දේ දුන්නක් පේනවා ආයෙත් වියදම් කරලා ඒ දේදුණු වර්ණ සබම්බෝලය අල්ලා ගන්නවා අල්ලා ගන්නවත් එක්කම ඒ සබම්බෝලයත් බිඳිලා හිස් බවක් ඉතිරි කරනවා හැබැයි අල්ලාගත්තේ නැත්නම් අඩුම ගානේ තව ටික වෙලාවක් හරි ඒ දේ දුන්න තියේයි ඒ සබම්බෝලේ කරකවෙයි එතකොට මේ ඇත්ත ගැන මේ ඇත්ත ජීවිතේ සිය දහස් ස්වාරයක් හැමදෙනාම අත්දකලා තියෙනවා. ඒ නිසා තමයි මේ සිටිවිල්ල හැම මිනිස් හිතකම ඇති වෙන්නේ. මේක හිස් දෙයක්. ජීවිතේ මහා හිස් දෙයක්. තේරුමක් නැහැ. දැන් මේ හිස් බවත් එක්ක අපි මනුෂ්‍යත්වයේ කිසි වටිනාකමක් නැහැ කියන තීරණයට තමයි එන්නේ. ඒක වැරදි තීරණයක්. අපි මේ සමාන නැති දෙකක් ගලපන්න හදනවා. මේ මනුෂ්‍යත්වය මිනිස් ජීවිතයේ හිස් කියන තීරණයට අපි එන්නේ මිනිස් ජීවිතය ඇත්තටම හිස්ද නැද්ද කියලා හොයලා බලලා නෙවෙයි. මේ බාහිර දෙයක් බදාගන්න ගිහිල්ලා ලොකු හීනයක් එක්ක, ලොකු බලාපොරොත්තු ගොඩක් එක්ක සදාකාලික සුවයක් අපේක්ෂාවෙන් බාහිර දෙයක් අත්පත් කරගන්න ගිහිල්ලා ඒක අත්පත් කරගෙන ඒක සදහටම තියාගන්න බැරි නිසා ඇතිවෙන කලකිරීම. හැබැයි කලකිරෙන්නේ ජීවිතය ගැන. අර බාහිර දේ ගැන නෙමෙයි. මම කිසි වටිනාකමක් නැති කෙනෙක්. ඒ තමන්ව නොවටිනා කෙනෙක් බවට පත් කරනවා. තමන් පරාජිතෙක් අසමර්ථෙක් ඒ කලකිරීමට කෙනෙකුට පුළුවන් ආධ්‍යාත්මික වටිනාකමක් දෙන්න. කියන්නේ ආධ්‍යාත්මික ලේබල් එකක් කලවන්න පුළුවන් වටිනා ලේබල් එකක් දැන් ඔය ඇඳුම් තියෙනවා. ඒවා නයිලෝන් වලින් එහෙම මහලා. හැබැයි 100% කොටන් කියලා ලේබල් එක ගහන්න පුළුවන්. ඒ වගේ අර පරාජිත හැඟීමට ආධ්‍යාත්මික ලේබල් එකක් ගහන්න පුළුවන්. ජීවිතේ ශූන්‍යයි. දැන් මේ වගේ කතාවක් කිව්වහම ජීවිතේ ශූන්‍යයි. ඉතින් කාටවත් තර්ක කරන්න බෑනේ. විශේෂයෙන් බෞද්ධයෙකුට බෑ ඊට විරුද්ධව තර්ක කරන්න. එහෙම තර්ක කරන්න ගියාම කියන්න පුළුවන් ඔයා බුදුහාමුදුරන්ට විරුද්ධව කතා කරනවා බණට විරුද්ධව කතා කරනවා බණේ මෙහෙම කියනවා ඉතින් ඒ නිසා හැමෝම උඩින් හරි යටින් හරි එකඟ වෙනවා එහෙම කෙනෙක් කිව්වහම ජීවිතේ හිස් ශූන්‍යයි කිසි තේරුමක් නැහැ මිරිගුව ඉතින් මහා දොම්නසක් මහා අන්ධකාරයක් ඇතුලේ ජීවත් වෙනවා මේ සැබෑ දැක්ම නොවේයි. ජීවිතේ ශූන්‍යයි කියා දහම කියන්නේ නැහැ. ශූන්‍ය කියන කතාව වෙනම අර්ථයකින් තමා එන්නේ. වෙනම අර්ථයකින්. දැන් මේ ශාලාවේ මේ වහලට යටින් මේ පොළවට උඩින් දැන් අපිට උඩින් මොනවද තියෙන්නේ කියලා ඇහුවොත් අපි වාඩි වෙලා ඉන්නවා අපිට උඩින් වහලේ තියෙනවා මේ වහලේ අපි අතර මොනවද තියෙන්නේ මොනවද තියෙන්නේ හුලං හුලං තියෙනවා දැන් හුලං තියෙනවා කියලා අපිට අපි කියන්නේ ඇයි ඇයි අපි හුලං තියෙනවා කියලා කියන්නේ හ්ම් ගන්න පුළුවන්. ඔව් අපි අපි හුස්ම ගන්නවා. ඉතින් අපි හුස්ම ගන්න නම් හුලන් තියෙන්න ඕනේ. ඒ තර්කයේ උඩ, ඒ තර්කයේ උඩ අපි තීරණයකට එනවා. ඒ නිසා හුලන් තියෙන්න ඕනේ. ඒ තර්කය හරි. හැබැයි අපි හුලන් දැකලා නෙමෙයි. නමුත් ඒ තර්කය නිවැරදි තර්කයක්. සමහරට අපි ඇඟේ වදිනවා හුලන්. එතකොටත් අපිට කියන්න පුළුවන් හුලන් තියෙනවා. එතකොට මේ අපේ ඔළුවෙන් උඩ මේ වහලට යටින් හුලන් තියෙනවා. තව මොනවද තියෙන්නේ? අවකාශය කියන්නේ ඉඩක් තියෙනවා. ඈ? ඔව්. ඔව් අපිට කියන්න බල හිස් මුකුත් නැහැ. දහුලන් තියෙනවා. ඒ අර වෙන මුකුත් නැහැ. දැන් අපි එහෙම මුකුත් නැහැ කියනකොට අපිට කිසියම් මිනුම් ටිකක් අරගෙන තමයි කියන්න වෙන්නේ මුකුත් නැහැ කියලා. ඇහැට පේන්න මුකුත් නැහැ කියන්න පුළුවන් අපිට. ඇහැට පේන්න කිසිවක් නැහැ. හැබැයි අපි මෙතෙන්ට අන්වීක්ෂයක් ගෙනලා බැලුවොත් එහෙම අපේ ඔළුවට උඩින් මොනවද තියෙන්නේ කියලා ගණන් කරන්න බැරි තරම් දේවල් තියෙයි. ගණන් කරන්න බැරි තරම් දේවල් අපිට පෙනෙයි. ඒවට නම් දෙන්නත් පුළුවන්. එක එකට වෙන වෙනම නම් දෙන්න පුළුවන්. ඒ වුණාට අපි අපි කියනවා හිස් මොකුත් නැහැ. ඒතර මේ මොකුත් නැහැ කියන එකෙන් අපි අවධාරණය කරන්නට ඕනේ මේ මේ දේවල් නැහැ. අහවල් අහවල් දේවල් නැහැ. මිසක් කිසිවක්ම නැහැ කියලා අපිට කියන්න බෑ. මේ හිස් කියන අදහස සාපේක්ෂ අදහසක් ශූන්‍ය කියන එක. එයින් කියවෙන්නේ කිසිවක්ම නැහැ කියලා. මුකුත්ම නැහැ කියලා කියන්න බෑ. මේ මේ දේවල් නැහැ. මේකේ කුරුල්ලෝ නැහැ. සත්තු නැහැ. උඩින් විදුලි පංකා නැහැ. ඒ වගේ අපිට කියන්න පුළුවන් මේ මේ දේවල් නැහැ. හැබැයි මුකුත්ම නැහැ කිසිවක්ම නැහැ කියන තීරණයට එන්න. ඉතින් එහෙම කිසිවක්ම නැති තැනක් නැහැ. දැන් හිස් අභ්‍යවකාශය ගත්තාම ඒකෙත් බොහෝ දේවල් තියෙනවා. විවිධ කිරණ වර්ග තියෙනවා. බොහෝ දේ තියෙනවා. ඉතින් ඒවා අපිට පේන්නේ ඒ නිසා අපි කියනවා හිස්. දැන් ධහමේ හිස් බව කතා කරන්නේ සාපේක්ෂ අර්ථයකින්. මිසක් කිසිම වටිනාකමක් නැහැ කියන අර්ථයෙන් නෙවෙයි. ජීවිතේ නොවටිනා දෙයක් ජීවිතේ කිසිම වටිනාකමක් නැති දෙයක් ශූන්‍ය දෙයක්. තේරුමක් නැති දෙයක්. කියන නිගමනයට එන්නෙම දුම්නසටපත් වුණු මනස. යමකට උත්සාහ කරලා ඒ දෙය ලබා ගන්නට බැරි වුණහම අපේක්ෂා භංගත්වයටපත් වුණු මනස. මහා විශාල බලාපොරොත්තුවකින් අත් දෙක පුළුවන් තරම් දෙපැසට දිගු කරලා ලොකු ලෝකයක් බදා ගන්නට දුවගෙන ගිහිල්ලා අන්තිමට පුංචි මොනවා හරි පුංචි ගල් කැටයක් වගේ දෙයක් නම් අල්ලගන්න ලැබෙන්නේ අන්න එතකොට ඇතිවෙන හැඟීමට තමයි කලකිරීම කියන්නේ. අපි ගියේ ඊට වැඩිය මහා විශාල දෙයක් බදාගන්න. හැබැයි අන්තිමට බලනකොට අපිට අහුවෙලා තියෙන්නේ බොහොම පුංචි දෙයක්, දොඩම් ගෙඩියක් වගේ පුංචි දෙයක්. එතනදී ඇති වෙන්නේ මහා විශාල කඩාගෙන වැටීමක්, කලකිරීමක්, පරාජිත හැඟීමක්. ඒ පරාජිත හැඟීම තමා කියන්නේ මේක කිසි තේරුමක් නැහැ. කිසි අර්ථයක් නැහැ. ඒට අර ධාර්මික ලේබල් එක අලවන්න එපා. දහම කියන ශූන්‍යයි කියන ලේබල් එක. මොකද ඒක ඇලෙව්වොත් වෙන්නේ Tamanට ආධ්‍යාත්මික ගමනකුත් නැති වෙනවා ලෞකික ගමනකුත් නැති වෙනවා. ඒ දෙකම නැති වෙලා යනවා. ලෞකික දේවල් වලට වටිනාකමක් තියෙනවා. ඒ වටිනාකම දකින්න. ඔය හැම දෙයකම වටිනාකමක් තියෙනවා. ගන්න හුස්මට, බොන වතුර ටිකට, අඳින ඇඳුමට වටිනාකමක් තියෙනවා. ඒ සැබෑ වටිනාකම දකින්න. ජීවිතේට ඊට වැඩිය වටිනාකමක් තිබෙනවා. ජීවිතේට මනුෂ්‍ය ජීවිතේට පොය දවසේ පෙහෙවස් සමාදන් වුණාම ඒ පෙහෙවස් සමාදන් වුණු හැම දිනාටම දෙන කියන පොදු නමක් ඒ හැම දිනාවම ආමන්ත්‍රණය කරන පොදු ඇමතුමක් තිබෙනවා උපාසක උපාසිකා කවුරු සිල් ගත්තත් තේවත් සමාදන් වුණා. එතන රජ කෙනෙක් ඉන්න පුළුවන්. මැති ඇමති කෙනෙක්. බොහොම කෝටිපති ව්‍යාපාරිකයෙක්. ඊටාම ඉහළට ඉගෙන ගත්ත ආචාර්ය උපාධි ගණනාවක් තියෙන කෙනෙක් ඉන්න පුළුවන්. ජනප්‍රිය කෙනෙක් ඉන්න පුළුවන්. කවුරුවත් දන්නේ නැති කෙනෙක්. අතේ සතයක්වත් නැති කෙනෙක්. ඉස්කෝලේ පැත්ත පළාතේ ගියේ නැති කෙනෙක්. කවුරු හිටියත් ඒ හැමෝම තම එකම නම තියෙන උපාසක නැත්නම් උපාසිකා. ඒ වගේම ජීවිත කාලෙම හොඳ වැඩම කරන කෙනෙක් ඉන්න පුළුවන්. ඒ වගේම නරකයි කියන වැඩ කරන කෙනෙක් කරපු කෙනෙක් ඉන්නත් පුළුවන් ඇවිල්ලා. හැබැයි එයත් උපාසක, මෙයත් උපාසක දෙන්නගේ වෙනසක් නැහැ එදාට. ඒ දැක්ම අපි ඇති කරගන්නට ඕනේ. දැන් පොය දවසක බන්ධනාගාරයේ ඉන්න ඒ රැඳවියනොත් පේවත් සමාදන් වෙනවා. කැමති කෙනෙකුට පුළුවන් පේවත් සමාදන් වෙන්න. ඒතරේ බන්ධනාගාරයක බොහෝ විට ඉන්නේ අපරාධකාරයන්. හැබැයි එදාට ඒ කවුරුවත් අපරාධකාරයන් නොවේ. එදාට උපාසකයන් සහ උපාසිකාවන් හැම අපරාධකාරයෙක් ඇතුළෙම බෝධිසත්වවරයෙක් ඉන්නවා. ඒ වගේම හැම බෝධිසත්වවරයෙක් ඇතුළෙම අපරාධකාරයෙකුත් ඉන්නවා. මේ පෘථග්ජන ලෝකයේ 100ට 100ක් බෝධිසත්වවරයෙකු හෝ 100% අපරාධකාරයෙක් නැහැ. පෘථග්ජන ලෝකේ එහෙම කෙනෙක් නැහැ 100%ක. පොදුන් ලෝකේ හැම නරක කෙනෙක් ඇතුළෙම අපරාධකාරයෙක් ඇතුළෙම බෝධිසත්වවරයෙක් වැඩ සිටිනවා. ඒ වගේම හැම බෝධිසත්වවරයෙක් ඇතුළෙම පුංචි අපරාධකාරයෙකුටත් ඉන්න පුළුවන්. පෘථග්ජන ලෝකේ. මේ තමයි මනුෂ්‍යත්වය. ඉතින් ඒ නිසා ওই බෝධිසත්ව කතන්දර බලනකොට යුද්ධ කරලා තියෙනවා බෝධිසත්වරු යුද්ධ කළා තියෙනවා බෝධිසත්වයන් වහන්සේ. යුද්ධයක් කියන්නේ හොඳ දෙයක් නෙවෙයිනේ. එතන ඝාතනය කරනවා. අතපය කපලා දානවා, බෙල්ල කපනවා. ඒ වගේම හැම අපරාධකාරයෙක් කියලා කියන කෙනෙක්ගේම ජීවිතේ කතාවට අපි ඇහුම්කන් දුන්නොත් බෝධිසත්වවරයෙක් ඒ ඇතුළේ ඉන්න බවත් අපිට දකින්න ලැබෙනවා. ତර මේ ඇත්ත අපි තේරුම් ගන්නට ඕනේ. ඒ ඇත්ත අපි බාහිරින් විතරක් නෙමෙයි අභ්‍යන්තරෙනුත් දකින්න ඕනේ. මේ අපි තුල, Taman තුල අපරාධකාරයෙකුත් සිටිනවා, බෝධිසත්වවරයෙකුත් සිටිනවා. අපි හැමෝම ඇතුලේ මේ දෙන්නම ඉන්නවා. දැන් මේ දෙදෙනාගෙන් අපි කාවද ඇසුරු කරන්න කැමති? ඒ තීරණේ තියෙන්නේ අපේ අතේ. ඉතින් ඉස්සෙල්ලා මේ දෙන්නව දකින්න. මේ ස්වභාවයන් දෙක දකින්න භාවනාව අවශ්‍ය වෙන්නේ ඒ සඳහා. ඇස් දෙකට පේන්නේ නැහනේ. ඇස් දෙකට පේන්නේ අර බාහිර මිනිස් රූපේ පමණයි. මේ අභ්‍යන්තරයේ ඉන්න දෙන්නව ඇස් දෙකට දකින්න බෑ. එක්ස්රේ කරලා දකින්න බෑ. ස්කෑන් කරලා බලන්න බෑ. එය දකින්න පුළුවන්නේ සම්මා දිට්ඨියට පමණයි. ඒ තමා නිවැරදි දැකීම කියන්නේ. ඒ නිවැරදි දැකීමෙන් අපි අපි දිහා බලනකොට අපිට පේනවා මේ දෙන්නව. මේ දෙන්නව කියන්නේ ඔලු ගෙඩි දෙකක් ඇස් හතරක් ඒවා පේන්නේ නැහැ. එහෙම පේනවා නම් ඒක විකෘතියක්. එහෙම පුද්ගලයෝ දෙන්නෙක් වෙන්නේ පුද්ගලයා කියනකොට ශරීර ගැන කතා කරන්න යන්න එපා. පුද්ගලයා කියන්නේ ශරීරයට නෙවෙයි. දැන් අපි පුද්ගලයෙක් ඉන්නවා පුද්ගලයෙක් නැහැ කියනකොට අපි ඒක අර්ථකථනය කරන්න හදන්නේ ශරීරයක් එක්ක. ශරීරයක් එක්ක කිසි කතාවක් මෙතන නැහැ. මෙතන තියෙන්නේ ස්වභාවයන් දෙකක්. මේ ස්වභාවයන් දෙකක් තිබෙන බව දකින්න. ආත්ම දෙකක් නෙමෙයි. ඒ ආත්ම කතාවට යන්නත් එපා. ප්‍රවණතා දෙකක් තිබෙනවා. දෙදිසාවකට ගලාගෙන යන ගංගා දෙකක් තිබෙනවා. ඇත්තට තමන් තෝරගන්නේ මොන ගංගාවද? මොන ස්වභාවයේද? මොන ප්‍රවණතාවයකද එකතු වෙන්නේ අර අපරාධකරුවා එක්ක එකතු වෙන්න පුළුවන්. අර ධනවත් දුක් විඳින කෙනා එක්ක එකතු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පොහසත් කෙනා එක්ක එකතු වෙන්නත් පුළුවන්. තමනුත් පොහසත් වෙලා අනිත් අයත් පොහසත් කරවන ඒ බෝධිසත්වයන් එක්ක එකතු වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් තමන්ව දුක්පතෙක් බවට පත් කරලා දුක් විඳින කෙනෙක් බවට පත් කරලා අනිත් අයවත් දුක් විඳින අය බවට පත් කරන අර අපරාධකරුවෙක් එකතු වෙන්නත් පුළුවන්. ඒක අපරාධයක්. තව කෙනෙක්ව දුකටපත් කිරීම අපරාධයක්. වචනයකින් හරි බැල්මකින් හරි නිශ්ශබ්දව හරි තව කෙනෙක්ව දුකටපත් කිරීම අපරාධයක්. තමන්ව දුකටපත් කර ගැනීමත් අපරාධයක්. ඒ අපරාධකරු සමග එකතුණු කෙනාට කිසි දෙයක වටිනාකමක් නැහැ. කිසිම දෙයක වටිනාකමක් නැහැ. තමන් කියන්නේ නොවටිනා කෙනෙක්. කිසිම අපරාධකාරයෙකුට තමන් වටිනවා කියන හැඟීම එන්නේ ඒ හැඟීම එන්නෙම නැහැ. ඒ හැඟීමයි තමන් අපරාධකාරයෙක් කියන සිතිවිල්ලයි එකට යන්නේ. මම වටිනා කෙනෙක්. මම උතුම් කෙනෙක්. මම උසස් කෙනෙක්. මම රන් බඳුනක්. ස්වර්ණමය භාජනයක්. ඒ සිතිවිල්ල එන්නේ නැහැ. මම අපරාධකාරයෙක් කියන හැඟීම තියෙනවා නම් මම කහල ගොඩක් කුණු ගොඩක් ගොම ගොඩක් ඒ හැඟීම තමයි මේ සිතිවිල්ල. ඉතින් අපිට ඒ සිතිවිල්ලත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඒ සිතිවිල්ලත් එක්ක එකතු වෙලා කිසි වටිනාකමක් නැති කෙනෙක් කියලා ඒකට අර ධාර්මික ලේබල් එක ගහගන්න එපා. එහෙම ගහගත්තොත් වෙන දේ තමා කලින් කිව්වේ Tamanට ලෞකික සාර්ථකත්වයක් නැති වෙනවා ලෝකෝත්තර සාර්ථකත්වයක් අහිමි වෙනවා දෙකම නැති වෙලා යනවා ඒ වෙනුවට Taman තුල සිටින අර පොහසත් කෙනා එක්ක එකතු වෙන්න එහෙම කෙනෙක් ඔබ ඇතුලේ ඉන්නවා අපි ඇතුලේ ඉන්නවා පොහසත් කෙනෙක් කිසිම මුදලක් අතේ නැතුව ඇති කිසිවක්ම නැතුව ඇති. කිසිම ඊටමක් වාහනයක්, ගෙයක් දොරක්, අධ්‍යාපන සහතිකයක්, බලයක් ඒ මොනවත් නැතුව ඇති. හැබැයි නිවි සැනසුණු කෙනෙක්, සෑහීමකටපත් වුණු කෙනෙක්, දුක් විඳින්නේ නැති කෙනෙක්, hina වෙන්න පුළුවන් කෙනෙක්, සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් කෙනෙක් අපි හැමෝම ඇතුළේ ඉන්නවා. අපි හැම දෙනා ඇතුළෙම ඒ බඳු ආශ්චර්යමත් මිනිස්සෙක් ඉන්නවා. අසිරිමත් මිනිසෙකු ඉන්නවා. ඒ අසිරිමත් මිනිසා හරීම වටිනවා. හරීම වටිනවා. ඒහා සමාන වටිනා තවත් දෙයක් නැහැ. මේ දැක්ම කෙනෙකුට ඇති වුණාද මේ දෙන්න වෙන් කළා අඳුනගන්න පුළුවන් දැක්ම මෙහෙම ස්වභාවයන් දෙකක් තියෙනවා ඒ ස්වභාවයන් දෙක හරියට පැහැදිලිව වෙන් කළා අඳුනගෙන Taman ඇසුරු කරන්න ඕනේ මොන ස්වභාවයකද මොන ගංගාව එක්කද ගලාගෙන යන්න ඕනේ කවුරු එක්කද අතිනත් ගන්නට ඕනේ අත්වල බැඳ ගන්න ඕනේ කවුරු එක්කද අන්න ඒ මොහොතේ පටන් ධර්ම මාර්ගයේ විවෘත වෙනවා. ධර්ම මාර්ගයේ විවෘත වෙන්නේ මේ දැක්මත් එක්ක වෙන මොනවා කළත් අපිට බොහෝ දේවල් කරන්න පුළුවන් ආගමික දේවල් හැබැයි මේ පාරේ දොර ඇරෙන්නේ නැහැ. අනම්මනම් කර කර ඉන්න පුළුවන්. දුක් විඳ විඳ. ජීවිතේ කිසි තේරුමක් නැහැ අර්ථයක් නැහැ කිය කිය. තමා තුල සිටින ඒ පොහසත් කෙනාව ඒ බෝධිසත්වයන්ව කෙනෙක් දැක්කොත් පමණයි අනුන් තුල සිටින පොහසත් කෙනාව දකින්න පුළුවන්. අනුන් තුල වැඩ සිටින බෝසතුන්ව දකින්න පුළුවන්. ඒ නිසා තමා හැම කෙනෙක්ම උපාසක උපාසිකාවන් වෙන්නේ. හැම කෙනෙක්ම බාහිර භෞතික කිසිඳු දෙයක් අදාළ නෑ ඒකට. මොනවද තියෙන්නේ මොනවද නැත්තේ කිසි දෙයක් අදාළ නැහැ මොනවද ඊයේ කලේ අදාළ නැහැ මොකද ඊයේත් ඒ බෝධිසත්වයෝ වැරැද්දක් කළේ නැහැ. ඒ වැරැද්ද කළේ අර අපරාධ කරු. එයා වැරදි විතරමයි කරන්නේ. අපරාධ කරු කවදත් කරන්නේ වැරදි. එයාට ඉඩක් ලැබෙනවද? එයා වැරදක් කළනවා. එතන මේ ස්වභාවයන් දෙකට තමා දහම කෙලෙස් නිකෙලෙස් කියන වචන දෙක පාවිච්චි කරන්නේ කෙලෙස් නිකෙලෙස්. එතන කවදත් කෙලෙස් කරන්නේ වරදක්. හොඳක් කරන්නේ නැහැ කෙලෙස්. වරදක්මයි කරන්නේ. තරහ දන්නෙම බනින්න. තරහ දන්නෙම ඔරවන්න. තරහ දන්නෙම බුම්මගෙන ඉන්න. තරහ දන්නෙම ගහන්න. ගස්සන්න. වෙන මොනවද තරහ දන්නේ? තරහ දන්නවද ආදරයෙන් කතා කරන්නේ? ආදරයෙන් ඇහුම්කන් දෙන්න තරහ දන්නවද? ඉවසන්න දන්නවද? අත්හරින්න දන්නවද? හොඳක් දකින්න පුළුවන්ද තරහට? ඒ දේවල් අපි තරහෙන් බලාපොරොත්තු වෙන්නේ තරහෙන් එහෙම ඒව බලාපොරොත්තු වෙනවා නම් කවුරු හරි ඉවසන්න ඕනේ තරහ. තරහට පුළුවන් වෙන්න ඕනේ අනිත් අයගේ වැරදි ඉවසන්න. අනිත් අයට සමාව දෙන්න පුළුවන් වෙන්න ඕනේ තරහට. මෘදුව මොලොක්ක කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ, නිහතමානී වෙන්න ඕනේ. රැවටෙනවා. බලාපොරොත්තු කඩ වෙනවා. ඉතින් තරහ තරහ විදියට දකින්න. එයාගෙන් බලාපොරොත්තු වෙන්න බැරි දේවල් බලාපොරොත්තු වෙන්න එපා. ඒක මෝඩකමක්. එතකොට තරහ හැම විටම කලේ වරදක්. තරහ කවදාවත් හොඳක් කරලා නැහැ. හොඳ කියන්නේ මොකද්ද කියන එක තරහ දන්නේත් නැහැ. දැනගන්න තරහට ඕනෙත් නැහැ. කෑදරකම කවදත් කලේ ඕන දෙයි එපා දෙයි මේ දෙකම පස්සේ දුවපු එක. අවශ්‍ය දේ අනවශ්‍ය දේ අවශ්‍ය ප්‍රමාණය අනවශ්‍ය ප්‍රමාණය මේවා දන්නේ නැතුව හැම දෙයක් පස්සෙම දුවලා හැම දෙයක්ම බදා ගන්න එක තමයි කෑදරකම කලේ. හැබැයි කෑදරකම දන්නේ ලද දෙයින් සතුටු වෙන්නේ කොහොමද කියන එක. ඒක කෑදරකම දන්නේ ඒක කෑදරකමට උගන්වන්නත් බෑ. පන්ති දාලා ටියුෂන් දීලා උගන්වන්න පුළුවන් දෙයක් නෙමෙයි ලද දෙයින් සතුටු වීම කියන එක කෑදරකමට. අත්හැරීම දන්නේ නැහැ කෑදරකම. එයා දන්නේ පදා ගැනීම. මානිය දන්නේ හිස නමන්න. ඕනම කෙනෙක්ගෙන් යමක් ඉගෙන ගන්න තියෙනවා කියන එක මානිය දන්නේ මානිය ඒක පිළිගන්නේ මානිය හිතන්නේ මම විතරයි දන්නේ මම තමයි කෙරුම අනිත් අය මට ඇහුම්කන් දෙන්න ඕනේ මං මාව පිළිගන්න ඕනේ ඉතින් ඒක කොච්චර කිව්වත් මානෙට එයාට තේරෙන්නේ නැහැ. මානෙට උගන්වලා වැඩක් නැහැ. අපි උත්සාහ කරනවා නම් මේ කෙලෙස් වලට උගන්වන්න. කෙලෙස් වලට කියලා දෙන්න. කෙලෙස් දැනුවත් කරන්න. ඒක මෝඩකමක්. ඒක කාලයේ කාදමීමක්. කෙලෙස් කෙලෙස් විදිහට දකින්න. දැකලා ඒ කෙලෙස් ඇසුරු නොකර ඉන්න. හැබැයි අදෝස ගත්තොත් අන්න එයා දන්නවා ඉවසන්න. අදෝසේ ඉවසන්න දන්නවා. අදෝසයට පුළුවන් සමාව දෙන්න. අදෝසයට පුළුවන් ආදරෙන් කතා කරන්න. අනිත් කෙනා බනිනවා. සැරපරුස විදිහට කෑ ගහනවා. හැබැයි අදෝසයට පුළුවන් බොහොම නිවි හැනෙILL කතා කරන්න. අලෝභයට පුළුවන් දෙන්න, බෙදා ගන්න, අත්හරින්න, සෑහීමකටපත් වෙන්න. එතන අපිට අවස්ථාවක් තිබෙනවා සහ වරණයක් තිබෙනවා. වරණයක් කියන්නේ තෝරා ගැනීමක්, ඡන්දයක් තිබෙනවා. ඒ ඔය එළියේ තියෙන ඡන්ද නෙමෙයි අපි කවදත් ඒවට කෑ ගහනවා උනන්දු වෙනවා මේ නෑ ඇතුලේ ඡන්දයක් තියෙනවා. අපි කාටද ඡන්දෙ දෙන්නේ? ලෝභයටද අලෝභයටද? දෝෂයටද අදෝෂයටද? ඊර්ෂියාවටද මුදිතාවටද? Tamanට ඕනේ දේ Tamanට ලැබෙන්නේ නැතුව තව කෙනෙකුට ලැබෙනකොට අනේ ඊර්ෂ්‍යාවට ඉවසන්න බෑ. හොඳට තේරුම් ගන්න මේ ඉවසන්න බැරි කාටද ඊර්ෂ්‍යාවට? ඊර්ෂ්‍යාව මම කරගන්න එපා. ඊර්ෂ්‍යාව මගේ කරගන්නත් එපා. මේ මටයි ඉවසන්න බැරි කියලා ඊර්ෂ්‍යාව එක්ක අනන්‍ය වෙන්න යන්න එපා. ඒ වෙලාවේ පැහැදිලිව දකින්න මේ ඉවසන්න බැරි ඊර්ෂ්‍යාවට. එයාට ඉවසන්න බැරි. එයාට කවදාවත් ඉවසන්න බෑ. එයාට ඕනේ දේ එයාට නොලැබී වෙන කෙනෙකුට ලැබෙනකොට. හැබැයි Tamanට ඕන දේ Tamanට නොලැබී තව කෙනෙකුට ලැබෙනකොට ඒ දිහා බලලා සතුටු වෙන්න පුළුවන් කෙනෙක් මෙතන ඉන්නවා. එයාගේ නම මුදිතා. එයාට ඉවසන්න පුළුවන් විතරක් නෙමෙයි ඒකට සතුටු වෙන්නත් පුළුවන්, සතුට ප්‍රකාශ කරන්නත් පුළුවන්. දැන් එතකොට අපි ඡන්දෙ දෙන්න ඕනේ කාටද? ඊර්ෂ්‍යාවටද, මුදිතාවටද? ඒතර මේ හැම මොහොතක්ම මැතිවරණයක්, ඡන්දයක් හැම මොහොතක්ම. අපි අසීහියෙන් හිටියොත් වෙන්නේ අපේ ඡන්දය රහසේ දාගන්නවා අර කෙලෙස්. ඒගොල්ලන්ගේ ගොඩට අපේ ඡන්දය හොරෙන් දාගන්නවා. අපි දන්නේ අපි කාටද ඡන්දෙ දුන්නේ ඉතින් ඒගොල්ලෝ බලවත් වෙනවා. අපේ ඡන්දය අරගෙන කෙලෙස් බලවත් වෙනවා. අර අපරාධකරු බලවත් වෙනවා. වෙලා එයා අපිවම දුකටපත් කරනවා. අපිව ඉස්සෙල්ලම අපිව ඡන්දේ දීපු කෙනාව තමයි ඉස්සෙල්ලම දුකටපත් කරන්නේ. ඒක අපි දුක් විඳිනකොට ඊළඟට අපි කරන්නේ අපේ දුක නැති කරගන්න අනුන්ටත් දුක් දෙනවා. ඒ නිසා තමා හැම මොහොතකම සිහියෙන් සිටීම වැදගත් වෙන්නේ. මේ දෙන්නම ඇවිල්ලා ඡන්දය ඉල්ලනවා. හැබැයි අර බෝධිසත්වයන් වහන්සේ නිකලෙස් ස්වභාවය කෑ ගහලා ඉල්ලන්නේ එයා නිහඬව ඉන්නවා. ඔයා මට ඡන්දෙ දුන්නොත් මම ඔයාට උදව් කරන්න. බොරු පොරොන්දු දෙන්නේ රවට්ටන්නේ කෑ ගහන්නේ ඒ කෑ ගහන්නේ අර වංචාකාරය අපරාධකාරය හැබැයි අපිට තියෙනවා සුද්ධ වූ අයිතියක්. අපිට ඕනේ කෙනාට ඡන්දය දෙන්න. ඒ ඡන්දය දහමේ හොඳ ගුණයක් විදිහට කියන්නේ ඡන්දය ඕනේ. මේ ධර්ම මාර්ගේ යන්න ඡන්දය අවශ්‍යයි. ඡන්ද ඒක තමයි පටන් ගන්න. ඡන්දේ නැත්තම් ඒ කියන්නේ කැමැත්ත නැත්තම් ගමනක් නැහැ. නිකලෙස් ස්වභාවයට ඡන්දෙ දෙන්න. නිකලෙස් ස්වභාවයක අත්වැල් බැඳ ගන්න. හැම මොහොතකම අපිට ඒ තීරණය ගන්න පුළුවන්. තරහ එක්ක එකතු වෙනවද? මෛත්‍රී එක්ක එකතු වෙනවද? අදෝසය එක්ක එකතු වෙනවද? ලෝභය එක්ක එකතු වෙනවද? අලෝභය එක්ක එකතු වෙනවද? මෝඩකම එක්ක එකතු වෙනවද? අමෝහය එක්ක එකතු වෙනවද? ඒ වගේම අනිත් අයගේ හැසිරීමෙත් අපිට පේනවා මේ කවුද? එතකොට අපි යාට පොර දානවද? මේ ඉන්නේ කෙලෙස්. ඒ කෙලෙස් වලට අපි පොර දානවද? ඒ ගින්නට අපි තව පිදුරු දානවද? එයාගේ තරහට තව පිදුරු දානවද? එහෙම නැත්නම් අර නිවි සැනසුණු කෙනාට කතා කරනවද? ඒ ඇතුලේ නිවි සැනසුණු කෙනෙකුත් ඉන්නවා. දැන් එයාට නැගිටලා එන්න බෑ. ඉතින් අපි එයාට උදව් කරන්න පුළුවන්. ඒක තමා ධර්මදේශනයකින් කරන්නේ. දැන් ධර්මදේශනයක් කියලා. <clears throat> නම් නොගැහුවට වෙන්න ඕනේ ඒක තමයි උපදේශනයක් විදිහට අවවාදයක් දෙනවා කියලා වෙන්නට ඕනේ ඒ ටික තමයි. ඒක තමයි ලොකුම පින්කම. බණ කීම ධර්මදේශනයේ තමා ලොකුම පින්කම. එය පින්කමක් වෙන්නේ ඇයි කියන එක මහා පින්කමක් වෙන්නේ ඇයි කියන එක දැන් පැහැදිලිව වැටහෙනම ඇති. දෙන්නව හඳුනාගන්න තමා තුලිනුත් අනුන් තුලිනුත් තීරණයකට එන්න කාටද ඡන්දෙ දෙන්නේ? කාවද ඇසුරු කරන්නේ? කවුරු එක්කද මේ ගමන යන්නේ? ඒ තීරණය බුද්ධිමත්ව ගත්තොත් නිවැරදි දැකීමෙන් අන්න Tamanට නිවෙන්නට පුළුවන්. තමනුත් නිවිලා අනිත් අයටත් නිවෙන්න උදව් කරන්න පුළුවන්. හැම දිනාටම තෙරුවන් සරණයි.